ඇත්තටම ඒකට තමයි බුදුසජාණන්සේ උත්තර දීලා තියෙන්නේ අර සීලපතිත්තායනෝ සපඤ්ඤෝ ඒකද පිළිවෙලේ තියෙනවා අපි මේ රූප කියලා අල්ලාගෙන හිටියට අපිට අහුවෙන්නේ රූප සංඥා විතරයි. ඉතින් ඒක නිසා දැන් අපි මේක අත ගන්නකොට මේක අත ගැටෙනවා තේරෙනවා මේ රවුම් බව ඔක්කොම තේරෙනවා. නමුත් අපි මේක අන්ධකාරය අත ගන්නවා නම් අපි මේට වඩා වෙනස් අත්දැකීමක් ලබනවා. හීනෙන් මේක අත ගන්නවා නම් මේ ඇස් දරගෙන අත ගන්නවා වගේම අත්දැකීමුත් ලබනවා. නමුත් ඒක ඇත්ත වශයෙන්ම සිද්ධ වෙන්නේ රූපය නෙවෙයි අපි අත ගන්න අපිට සම්බන්ධ වෙන රූප සංඥා. ඉතින් ඒ නිසා කායනු ආනපාන සතිය යන කායනපසනාගෙ වෙනකන් අපි රූප සංඥාවද රූපෙද කියලා වෙනසක් ඇති කරන්නේ අපි දෙකම එකයි කියලා බාර අරන් තිනවා. නමුත් එතෙන්දී නාම ධර්ම මට්ටමට ගියාට පස්සේ ඒ හිතේ තාම රූප සංඥා ඉතුරුලා තියෙනවා. ඒතර ඒ රූප සංඥා මත වෙනකොට හිතෙන් ඒක රූප වගේම තමයි පෙන්වන්නේ. හිත කියවන්නේ රූප වගේ තමයි. නමුත් පේන්නේ රූප සංඥාව හරියට හීනෙන් අපිට පරණ දැකපු දෙයක් පේනකොට ඇත්ත වගේලා පේන්නේ. හීනෙන් අපි ඒක බුද්ධි විඳින්නේ සත්‍ය කියාගෙන. ඒ මොකද අපේ හිතේම ආපාන දෙයි. ඉතින් ඒකට ගියාම අපි රූප ධර්ම තමයි ඒක සම්බන්ධ වෙන්නේ අපේ ජීවිතේට සංඥා ස්වරූපේ. රූප සංඥා ස්වරූපේ නැත්නම් රූප විඳීම් ස්වරූපේ. ඉතින් ඒ අනුව බලනකොට මේ සර්වචනාංශේ ප්‍රතිපත්ති වශයෙන් කියනවා මේ ලෝකේ තියෙන හරියක් තියෙන්නේ රූප සංඥා විතරයි. රූප සංඥා නැතිවෙන රූපේ නැති වුණා වගේ. රූප සංඥාව තියෙනකොට තනං ගන්න ක්‍රමයගේ ක්‍රමයේ හැටියට රූපයක් තියෙනවා වගේ. ඒ නිසා ඒ වෙලාවේ මතුවෙන දේවල් මනෝමයයි. මනෝමූලික දේවල්. නමුත් ඒ පුද්ගලයා මේක සත්‍ය අතගෑ හැකි රූපයක්ද එහෙම නැත්නම් හුදු මනස විශ්ෙන් නිකුත් කරන ලද සංඥාවක්ද කියන දෙකෙන් හරියට මේ පැත්ත මේ පැත්ත මාරු වෙනවා. දෙක එකක්වත් ස්ථිර නැහැ. concept එකක්ද reality එකක්ද කියන එක අල්ලගන්න බැරි වෙනවා. ගොඩාක් කල් යනකොට පේනවා මේක මේ භාවනාදී පෙන්වන්නට හැමදාම ජීවිතයට බලපාන ප්‍රශ්නයක්. අපි දකින හැම දේවලම ලෝකේ තියෙනවද? ලෝකේ තියෙන හැම දේවලම අපිට පේනවද? එහෙම නැත්නම් මේ තියෙන දේවල් වලින් අපිට ඕන දේද අපි බලන්නේ? What you see that you are. ඒ සෙල්ලමේ මේ කාපට් එක යට යාන්ත්‍රණය සර්කිට් එක පේන්නේ කායනපසන නතර කරලා අර වේදනා සංඥාවලට එන්න දෙන්නවා. එනවා එනට ටික ටිකක් ගොජ දාගෙන එනවා. එනකොට ආයෙත් රූප පේනවා වගේ. ආයෙත් මේ හිතවිලි එන්න වගේ සද්ද වෙන්න වගේ එක එක එක එක පැති වලින් එක එක කනට සමහරට රූප සමහරට වේදනා සංඥා සංකාර මොකක් හරි එකක් ගොජ දාන. ඉතින් එතකොට අධිමානසික බලවේග කියලා එක්ක හිතනවා. එනත හොඳම જાති පිස්සු කියලා හිතන්න පුළුවන්. පිස්සු හොඳ එක. ওই දෙක අතර මැදට යනවා. ඉතින් එතෙන්දී සද්ධාව නැත්තම් එතෙන්දී මේ පෙර පෙරදක්ම නැත්තම් අදිමොක්කේ නැත්තම් ඒ මිනිසයා ඉන්නේ හරිම අසරණ තැනක. කිසි කෙනෙකුට කොට ගන්න බැරි තැනක ඉන්නේ නිසා එතෙන් යන්න ඉස්සලා සීලෙක පිළිටන්න ඕනේ. යන්න ඉස්සලා සද්ධාවක් තියෙන්න ඕනේ. එතන ගියාට පස්සේ දැනගන්න මෙතන උපක්ලේශ රාශියක් ඉදිරියට ඉදිරියපත් වෙනවා. ඒක පිළිබඳව මේ ලෑස්තියකින් ගියොත් අපි අර්ථකථනයක් දෙන්න පුළුවන්. නැති වුණොත් එක්ක රහත් උනායි කියලා හිතනවා. එහෙනම් පිස්සු වටනයි කියලා හිතනවා. ඉතින් මේ දෙකේදී දෙකම එකයි. එතන ගියරද රහත් උනත් එකයි පිස්සත් එකයි. ඉතින් අද තියෙන ලෝකෙ දිහා බලනකොට හරියම පිරිසිදුයි. ඔක්කොමලා අයිතිවාසිකම් කියන්න හදාන්නේ ඔතෙන්ද ගිහිලා ඉන්නේ විහිළුවක්ම නෙවෙයි. මේ මිනිස්සු යම් තැනකට භාවනා කරලා තියෙනවා. භාවනා කරලා තමන් පිළිබඳ අධි탁ෂීරුවටපත් වෙලා තියෙනවා. ඊට පස්සේ කවුද නැහැ කියන්නේ? මොකද අනික් කටියට වෙඩි දැන්නවත් භාවනා කරලා දිනිට ඒ කට්ටිය කියන කතාවල් වලින් පිරීලාද? කාටවත් ඕක පන්නන්න නැතුව යන්න බෑ හැබැයි. ඔතෙන් ඇවිල්ලා එතන තියෙන මේ අනිශ්චිතතාවය හරහා හොඳ සද්ධාවකින් නැවත නැවත තමම අව탁සීරණපත් කරමින් මේ වෙලාවේ රූප නැතුනට රූප සංඥා රූපයක්සේ ක්‍රියාත්මක කරනවා. වේදනා මාර්ගයෙන් ක්‍රියාත්මක වෙනවා. ඒක නිසා ඒ සඳහා හිතට රූපයක අත්දැකීම ලබා දීමට රූප තිබිය යුතුම නැහැ. රූප සංඥාව වෙන්නේ රූපයක් බව ඇති කරලා දෙන්න පුළුවන්. ඊට පස්සේ මම හිතනවා වෙන කෙනෙකුටත් මවන්න පුළුවන් තත්ත්වයක් ඇති කියලා. තව කෙනෙකුට රූප සංඥාවක් මවලා දෙන එක. තාවගේ මනසකට රූප සංඥා ප්‍රොජෙක්ට් කරුවොත් ඉතින් මේ මනසට රූපයක් දකිනා වගේ හිතා ගන්න. ඒ නිසා තව මනසකට බලපෑම් කරන්න පුළුවන් තත්ත්වේ තව වැඩි වෙනවා ඉන්නේ. තමන්ට බලපාන කරන්න පුළුවන් தත්වෙම අනික් මනසක් උනත් වශී කරගන්න පුළුවන් වෙනවා මේ මේ නොකරන ලද දෙයකින් යුක්ත බලවේග හරහා ඒක නිසා ඒක පහු කරන්න ඕනේ මේ අඩු ගානේ Tamanට අදාළ කොටස පහු කරන්න ඕනේ පළවෙනි මාර්ග ඥානෙවත් ලබන්න. අවත ආඩු තක්සීරුව කියලා කියනවා. ඒ වගේ මේ පාර යනකොට මේ වගේ එක පැත්තකින් කොහෙන් හරි ගොජ දෙමිල්ලක් එනවමයි කියලා බලාපොරොත්තු වෙනවා. යකා යන්න නම් බිල්ලක් ගන්නවා. එක්ක නරබිල්ලක් නැත්තම් රූපෙට රූපයක් නැත්තම් සවුබිල්ලක් මොකක් හරි ගන්නවා. ඉතින් එහෙම උනේ නැත්තම් දැනගෙන යන්න. එනකොට බලා ගන්න ඕනේ මෙතෙන්දි මුදුන් අදාගන්න. මිනිස්සු රවට්ටන්න යන්නත් එපා. තමන් අධිසක්තියට යන්නත් එපා. එහෙම නැත්තම් මේ මේ එන දේවල් ප්‍රතික්ෂේප කරන්නත් එපා. එතකොටත් ප්‍රෝග්‍රස් එකක් නැහැ. මේක හරහාම යන්න ඕනේ. මේක මේ ප්‍රැක්ටිකල් ටෙස්ට් එකක්. තියරික පාස් වුණාට පස්සේ ටෙස්ට් එක කරනවා වගේ තත්ත්වයක් තියෙනවා.